අවසරයි සිල්මෑඳුරුන්ගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් සතිವಾರයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් ලිඛිත ප්‍රශ්න සම්බන්ධ කරගෙන කෙසේ නමුත් අපි ආරාධනා කරනවා මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඊට ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවට ඉදිරිපත් කරන්න කියලා සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න කියවන විදිහට ඉදිරිපත් කරනදී අපි උදේ මහත්තයාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මණේ හොඳට සිත එකඟ වූ පසු පර්යංකයට ගියමි. නාසිකාග්‍රේ සිත තබාගෙන සිටින විට ඇඟෙන් ගලනා දාබිඳු කෙරෙහි හිත යොමු විය. ඒ දාබිඳු ගලාගෙන යන ආකාරයට සිත එකඟ විය. ඇඟ සෑම තැනම රෝම කූප වලින් දාබිඳු ගලා යන එන ආකාරයක් සුළඟ හමන විට දැනුණු සිසිලට බොහෝ වේලාවක් බලා සිටියෙමි. එවිට පියා කුස්සෙකුගේ කට කඩ හට සිත ගිය පසු එහිද වෙනත් සිටිවිලි නැතිව හඬටම සිත යොමු වී සිටියෙමි. ඉන්පසු කෑරලාගේ කටහඬට සිත යොමු වී සිටියෙමි. ආපසු නාසය අගට සිත යදවි යදෙව්වත් ඇඟේ දාබිඩු වලට හිත යොමු විය. මුළු කය කෙරෙහි හොඳට සිත එකඟ වී තිබිනි. පින්වත් ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය මේකයි. අවුරුදු දෙකක් තුනක පමණ කාලයක් හුස්ම නැරළ ඇල්ලීමට වීරිය ගන්නා උදේ පාන්දර නැගිට භාවනා කළා. මා දන්නා තරමට මගේ සීලය ඊටා පිරිසුදුයි. ඊටා විවේකව gedara ජීවත් වෙමි. සෑම වෙලාවෙම බණ පොත් සහ දේශනාවලට සවන් දෙමි. කිසිම හිතේ ප්‍රශ්නයක්ද නැත. සීලය මදි ඇති කියා හිතුණ නිසා එක දිගටම මාස 8ක් 10ක් පමණ උපෝසථ සීලයෙන් යෙදුණා. ඒත් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඇයි මගේ හිතට හුස්ම රැල්ල දැනෙන්නේ නැත්තේ? දීර්ඝායු වේවා. උචර්මයන් අපි පහුගිය දවස් තිබ්බ හැම දේශනාවකම හැම ධර්ම සාකච්ඡාවක හිත තැබීම ආනාපානෙට කරන්න අවශ්‍ය නැහැ. ඉන්න කයට ගන්න කියලා. ඉතින් මට අහන්න තියෙන්නේ මෙච්චර කියද්දි ඇයි කයට හිත තියන්නේ නැත්තේ? හරියට නිකන් මගෙන් අහන්නේ ඇයි සෝමන්ත මගේ හිත හුස්මට යන්නේ නැත්තේ? මට අහන්න තියෙන්නේ මෙච්චරත් නැවත නැවතත් නැවත නැවතත් කියද්දී මේ වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බවට හිත ගන්න තරම් ඇයි මොරොන් ගතියක් තියෙන්නේ? ඇයි මෙච්චර හිතුවක්කාර? ඇයි මෙච්චර මේ අනුකම්පාවෙන් කියන්නේ ඇහෙන්නේ නැත්තේ? දෙකම එකයි. ඒක නිසා පළවෙනි පියවර පළවෙනි පියවර ඊට පස්සේ දෙවෙනි පියවර. ඉස්සර බාන තමයි ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා ඉච්චයි. එතකොට රණ්ඩු සරුවල් මොකක්වත්ම නැහැ. නමුත් අපි ඒක ගණන් ගන්න අපිට ඕන මේ හුස්ම ඒක ලැබ් නොලබෙනවා කියලා මම කියන්නේ මේ කයට හිත අරගෙන ඉඳගෙන ඉන්න පට්ටලේ සමබර භාවය ලිහිච්ච ගතිය දන්නවනම් ඒක ආනාපාන වැඩිය හොඳයි කියලා මම කියනවා. ඒ මොකද ආනාපානෙ ගත්තත් ඒකනේ ගෙවුනට පස්සේ ආයතෙන් එන්න වෙන්නේ. ඒ කාටවත් තේරෙන්නේ නැහැ. ආනාපානෙ ගන්නේ හැරමිටියට. ඉතින් හැරමිටියක් නැතුව නැගිටින්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් සමන් ඉතාලම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා මෙච්චරම හිතුවක්කාර වෙන්න එපා. මෙච්චර ඔලොමල වෙන්න එපා. මෙච්චර ධර්මයට හරස් කපන්න එපා. නිසීදති පල්ලංකම් කියලා බුදුහාමුදුරු පටිච්චසම මේ මේ සතිපට්ඨාන කියනවනේ. පළඟ බඳ වාඩි වෙලා ඉන්න. ඒ බව තේරෙනවද නැද්ද කියන එකක් මේක ලියලත් නැහැ, ඇහිලත් නැහැ. මම නැවතත් කරුණාවෙන් කියනවා අමාරුයි මේක. ඔළුව කුරුවල් කරගත්තට පස්සේ භාවනා නොකරන කෙනාට වැඩිය භාවනා කරපු කෙනා හදන්න අමාරුයි. මොකද අර ගුරුවල් වෙලා තියෙන්නේ ඒකෙමයි දුවන්නේ. අර කෝච්චි පාරට පෙට්ටිය තිබ්බට පස්සේ කෝච්චි පිටුට දුවන්නත් වෙන යන්න බෑනේ බස් එක වගේ අරිමේ යන්න බෑනේ. නිසා කරුණාකරලා මම කියනවා පළවෙනි මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. මේකේ බේන හොඳටම සක්මන හරියනවා. පරියක් ඉන්නකොටත් අනිකුත් අරමුණු තේරෙනවා. මේ මොකද්ද හීනමානයක් තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න එක අව탁සීරු කරලා. අන්න ඒක ගැන විතරයි මම කතා කරන්නේ. ඒක කරලා බලන්න කරලා බලලා ආයෙත් උත්තරයක් දෙන්න. පැහැදිලිව මම දන්නවා එතකොට මේ සාධනීය උත්තරයක් ලැබෙයි කියලා. පින්වත් ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාව සඳහා වාඩි වී විනාඩි කිහිපයකින්ම මාගේ ආස්වාස ප්‍රස්වාසයේ මත හිත පිහිටුවා ගනු ලැබුවා. ටික වේලාවකින් මගේ ඇඟේ කිසිදු ස්පර්ශයක් අවට ශබ්ද ආදිය නොඇසී ගියා. මම පාවෙනවා වැනි දැනීමක් ඇති වුණා. එවිට ආස්වාසය ප්‍රස්වාසය පමණක් දැනුණා. ටික වේලාවකින් එයද නොදැනී ගියා. හිස් බවක් දැනුණා. මේ ලෙස විනාඩි කිහිපයක් සිටියේදී බය සිටි ඇස්සැරියා. මම සිටිසන එලෙසමයි. විදුලි පහන් දැල්වේවි. විදුලි පංකා සියල්ල විනාඩි විදුලි පංකා සියල්ලද කැරකෙයි. මේ සියල්ල විනාඩි 20ක් ඇතුළත සිදුවිය. මෙසේ භාවනා මග නිවැරදිද? එතනින් ඉදිරියට කුමක් කළ යුතුද? අර අර බය වෙන එක දැනගෙන පුළුවන් නම් ඒ වගේ Taman විහිං අඩියපතර තියන්නේ නැතුව ඒකට ලෑස්තිලා යන්න භාවනාවේ සිද්ධ වෙන මොන දෙයකටවත් ප්‍රතික්‍රියා කරන්න එපා. කෙරුණට කමක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. බයට එන්න එපයි කියන්න බෑනේ. අනිත් දවසේ බය නොවෙන්න අදිෂ්ඨාන කරගෙන යන්න එච්චරයි කියන්න තියෙන්නේ. ඒ ලියුම් කාර්යය හෝ කාර්ය සම්බන්ධයෙන්. ගරුතර ස්වාමින් වහන්සේ මෙතෙක් දවසක් නොතිබුණු සමාධිය ඊයේ හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අහන විට කිසිම උත්සාහයක් නැතුව වගේ ආවා. හරියටම කාන්දමට ලං කළ ඉඳිකටුව වගේ ඇදිලා ගියා. හොඳින් ධර්මයේ ශ්‍රවණය කළෙමි. මට හරි සතුටක් දැනුණා. හිත අරමුණේම රැඳිලා තිබුණා. හිත වෙන අරමුණු කිසිම දෙයක් ආවේ නැහැ. පුදුම සනීපයක් කියාගන්න වචන මදි. මීට පෙරත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මට ওই වගේ තත්ත්වයක් ආවා. ඒත් එය කියාගන්න කෙනෙක් නැතුව මම ඔහේ හිටියා. බුදුන්ගේ කාලේ වැඩ හිටිය හාමුදුරු නමක් කොයි වෙලේත් අහෝ සැපයි අහෝ සැපයි කිව්වා වගේ අන්න ඒ වගේ සැපක් සනීපයක් මටත් දැනුණා. කකුල ටිකක් රිදුනා රිදුනත් ගාණක් නැහැ. ධර්මදේශනාව අවසන් වෙන්න පෙර ඒ निराமிස සුවේ නැති වෙලා ගියා. අදත් ඒ වගේ ධර්මදේශනාවක් කරන්න. මෙත් සිතින් ආරාධනා කරමි. දීර්ඝායු වේවා. මේ මයික් එකක් වුණා නම් හරි. ඒත් මයි කට ඉස්සරහම ඉඳගෙන බණහා ඉන්න පුළුවන්. හරියට තනෙම්ම කිරිපෝනකට විතරයි බබාට නිින්දයක්. ඉතින් කියනවා බබාට අතට අරගෙන කිරිපොවන්න බෑ ඇඳේ තියාන කිරිපොවන්න කියලා. මොකද අතට අරගත්තාම තනෙන් කිරි හම්බ වෙනකොට කිරිබොන්න ඉස්සලා බබා දොයියනවා. නිසා අම්මට කියනවා ඇඳේ බබා තියලා තනේ පාත් කරලා කිරි දෙන්න කියලා. මොකද නැත්නම් බාගෙට කිරි බිලා එහෙම පුතියනවා බබා. ඒක නිසා මේ නිසරණ වනේ තියෙන්නේ අමුතුම සෙනෙහසක්. ඒක නිසා හැමදාම අත්වල කරන්න ඕනේ කවුරු ළඟ ඉන්න ඕනේ. ඒහත් කමක් නැහැ මේ මිනිස්සෙක් කියලා තේරුම් ගත්තා. මේ කර හැක්කක්. මේක නැවත නැවත එක සැරයක් වෙච්චි මිනිස්සයාට නැවත කිරීමේ හැකියාව වැඩි. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ පරෝපදේශ රහිතව පිට කෙනෙක් නැතුව පෙර උපක්‍රම නැතුව තමන්ගෙම කය මුල් කරගෙන මේක ගන්න නොබෝ කලකින් හම්බ වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා එසේම් වේවා කියලා උත්සාහ කරන්නයි කියලා තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ සෝවාන් මාර්ගඵලයක් ලබා ගැනීමට නම් දස සංයෝජනවල සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන දුරු කළ යුතු බව කියයි. මේ පිළිබඳව කරුණාවෙන් පහදා දුන්න මැනවි. ඔව් මට ආස්වාස් ප්‍රස්වාස කරනකොට දැන් අත්දැකීමක් දුන්නොත් අත්දැකීමට සාපේක්ෂව ওই තුන කියලා දෙත හැකියි. ඒ වෙනතුව මේ ආහසේ චිත්ත අඳින්න මට බෑ. තමන්ගේ අත්දැකීම කියන්නේ නැතුව තමන් කරන භාවනාව අත්දැකීම කියන්නේ නැතුව මම කොහොමද කියලා දෙන්නේ? ඒ නිසා ඊව මේ පොත්වල තියෙන දේවල් කියවන්න ඕන පොතක් කරගෙන කියවන්න පුළුවන්. මම කියන්නේ අපි ඒක සාකච්ඡා කරමු. තමන් කරපු භාවනාවේ අත්දැකීම් ටිකක් දීලා. නැත්තම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙයක් අවශ්‍ය නැහැ. තමන්ගේ ඈතකදී කරපු හොඳම භාවනා විස්තර ටික දෙන්න. එතකොට මට කියන්න පුළුවන් මගේ දැනුමට මෙන්න මේ ටිකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක තමයි තීලබ්බත පරාමාස කියන්නේ. මේක තමයි විචිකිච්ඡාව කියන්නේ කියලා පෙන්න තැයි. නැතු අනුන්ගේ දිනව පෙන්නලා හරියන්නේ නැහැ. ඒක අත්දැකීම නැති නිසා මම මේ පාචුකාව සාකච්ඡාවට ගන්නෑ. ආනාප ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන කෙනෙකි. gederදී සක්මන් භාවනාව නැතිවද පර්යංකේ පමණ බලා සිටිය හැකිය. එහිදී සමහර අවස්ථාවලදී වරහන් ඇතුලේ ඔබ වහන්සේ සමග කමඨහන් සුද්ධ කිරීමේදී දැනගත් පරිදි සැප වේදනාවක් නැති දුක වේදනාවක් නැති අදුක්කම සුඛ වේදනාවක්ද දෙක සමහර පායන් කර්යංකවලදී කයක් නැති සිත පමණක් දැනෙන තැනකට වී සුවසේ කල් ගෙවනවා තුන සමහර පර්යංකවලදී ආස්වාස ප්‍රස්වාසය ඇති විට නැති විට දකිනවා ඊතා කුඩා වේදනාවක් පැවින එතන එතන නැති වෙනවා. සිතවිලිද නියම සම්බන්ධතාවයක් නැතුව පැමිණ වේදනාව දියාරු වී යන ආකාරයක් දැනෙනවා. නමුත් ස්වාමින් වහන්සේ මෙසේ පැමිණි මෙහි පැමිණි පළමු පර්යංකයේදීම විනාඩි 15ක් පමණ යනතුරු හුස්ම නොදැනෙන තැන සිටිනවා. සිතවිලි කෑලි කෑලි පැමිණ එතැනම නැති වෙනවා. එතැන් සිට වම් කකුලේ දන හිසේ වේදනාවක් පටන් ගන්නවා. ඊතා බලවත් වී මුළු පෑම ඊට වැඩි වේලාවක් සිටියත් ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක තමයි තත්වේ වෙන්නේ. මීට පෙරද වේදනාව හරහා ගිය අවස්ථා අත්දැක ඇති නිසා කෙසේ හෝ වේදනාව ගෙවී යාම බැලීමට තීරණය කළා. නමුත් ස්වාමින් වහන්සේ මාගේ ගැටලුව මේකයි. අවසාන පර්යංක 3 තුලදී එම වේදනාව ගෙවි යාම අද්දුටුවත් කලින් පරිදි වෙන්වෙන් ලෙස සම්පූර්ණ වූයේ නැත. පෙර අවස්ථාවලදී ඊතා තදබල වේදනාව අඩු වී හිතටත් ගතටත් සහනයක් ලැබුණත් මේ අවස්ථාවේදී තදබල වේදනාව අඩු වී ටිකක් ඉතිරි වෙනවා. මට මෙය දැනෙන්නේ කොතැනක හෝ සිදුවන අඩුපාඩුවක් ලෙසයි. ශීලයේද සතියද බලවත්ව ඇති කල්යාණ මිත්‍ර ඔබ වහන්සේගේ ඇසුර ලබන මේ වෙලාවේ මෙම ගැටලුවෙන් නිදහස් මගේ අවශ්‍යතාවයයි. එදිනදා වැඩ බහුල පරිසරයකට ගිය විට මෙවැනි තැන් පසු කිරීමට අපට අපහසු බව ප්‍රායෝගික අත්දැකීම් ඇත. මේ නිසා ඇති වී තිබෙන తත්වය පහදා ඉදිරියට යාමට ඔබ වහන්සේගේ අවවාද අපේක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ උගාක් විස්තර කිව්වට අවශ්‍ය කාරණා විතරයි කියන්න ඕනේ. ගෙදරදී තියෙන විස්තර මෙතන කිව්වට මොනම වර්තාව ඒක ඇති ගැම්මක් නැහැ. මේ අවසානයේට කරපු හොඳම පරියන්ක විස්තර ටික කියනවනම් ඔච්චර දිගට ලියන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේක සූද්ධ කරගන්න ඕනේ කියලා හෝ එහෙම නැත්නම් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන තියෙන්නේ මීට කලින් වෙච්ච එක අද උනේ නැත්තේයි කියන ප්‍රශ්නේ ඉතින් ඒක කාටවත් වග වෙන්න බෑ අනිත්‍ය කියලා කියන්නේ අත්දැකීම අද ඒක හෙටට වෙන්නේ දෙක අහගෙන ඉන්න හොඳට තේනවා සක්මන ගැන කිසිම තැකීමක් කරලා නැහැ. gederedi කරන්න බෑ කියලා කියනවා මෙහෙදි සක්මන කරලත් නැහැ. කරනවා නම් ওই විදිහට එක තැන නතර වෙන්නේ බොහොම ජවයක් ඇවිලා ජවනිකාවෙන් ජවනිකාට නාඩගම දුවනවා. එක තැනක හිර වෙලා ඉන්න ඕන කමක් නැහැ. මොකද සක්මණෙන් ඒව වීර්ය ඇති කරලා දෙනවා. ඒ නිසා කරුණාකරලා සක්මන් කරන්න. මේ වගේ වෙලාවෙන් වෙලාවට ඉදිරියට යන ගමනක් තියෙනවා. වෙලාවට වෙලාවට ඒකම නැවත නැවත කරලා සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. එදා කිසිම අපේක්ෂාවක් සහිතව ගියොත් භවනාට ඒකාන්තයෙන් අපේක්ෂාව සුන් වෙනවා. කිසිම අපේක්ෂාවක යන්නත් එපා ලැබෙන මොනම දෙයකටවත් ප්‍රශ්න කරන්නත් එපා මොනම දෙයකට ප්‍රතික්‍රියා කරන්නත් එපා මුලදී ඉතින් කවුරුත් ඒවක් කරනවා ඒක නිසා ඒකට දොස් කියන්න බෑ නමුත් ඉස්සරහට යනකොට වෙන හැම දෙයක්ම සිද්ධ වෙනවා සිද්ධ වෙච්ච දේ ඒකේ ප්‍රകൃතිය තමයි සිද්ධ වෙන්නේ මේක නැවත නැවත වෙන්න දෙන්න නිසීම වෙලාවක ඇයි මෙහෙම වෙන්නේ කියන නාස්තික ප්‍රශ්නේ අහන්න එපා අපිට වැඩක් නෑ අපිට අපිට උත්තර ලබන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්න අහන්න කාගෙන් දාන්නේ අපි? සර්බලදාරි දෙයයන්ාන්සේ කෙනෙක් ඉන්නවනම් උන්දගෙන් අහන්න පුළුවන්. උන්ද නැහැනේ අපට. ඊය වෙච්ච දේ බාර ගන්න එකයි භාවනාව කියන්නේ. බාර ගන්නවා නම් මෙච්චර දීර්ඝ ලිපියක් ලියන්න අවශ්‍යකමක් නැහැ. මේක නැවත කරන්න කිසි බාධාවක් නැහැ ඔය මේ සම්පූර්ණ වේදනාව නැති නොවි කැලක් ඉතුරු නැහැ කියලා නැවත පරියන්කයකට යන්න, නැවත සක්මනකට යන්න, නැවත භාවනා කරන මොනම බාධාවක්වත් නැහැ. අන්න එහෙම தත්ත්වය තියෙනවා නැවත නැවත කරබලන එකයි කරන්න තියෙන්නේ. එතකොට අත්දැකීම් බහුල වෙනකොට මේක ඉතර ප්‍රශ්න කරන දෙයක් නෙමෙයි මේ වගේ දේවල් දහස් ගාණෙන් කරන්න වෙනවා. නිසා භාවනා කිසි වැරද්දක් මට පේන්නේ මේ බලාපොරොත්තු ගිය නිසා බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. කිසිම අපේක්ෂාවකින් තොරව යන්න වේදනා ඉතුරු වෙන්නේ ඉතුරු වෙච්චාවයි ඉවර වෙන්නේ ඉවර වෙච්චාවයි. Taman පුළුවන් තරම් හැකිතාක් ඔය මේ වේදනාව ඉතුරුලා තිබුණත් නැති වුණත් මට ඉරියව්වේ ඉන්න බව දැනගන්න පුළුවන්ද මූල කර්මස්ථානයේ සිහි කරගන්න පුළුවන්ද කියලා බලන්න මූල කර්මස්ථානයේ සිහි කරන පුළුවන් තාක්කල් භාවනා කිසිම වැරද්දක් වෙලා නැහැ. අනිවාර්යයෙන් සරල උපමානයක් ඉස්සරහින් තියාගන්න. සැකනම් අනිස්තිරණ බයන මූල කර්මත්තාට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න යන්න පුළුවන්කම තියෙනවා නම් භාවනා කිසි වැරද්දක් වෙලා නැහැ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර ගණනාවක් භාවනා කරමි. මේ ස්ථානයේ ඔබ වහන්සේගේ භාවනා වැඩමුළු කීපයකටම සහභාගී වී තිබේ. වසර 5ක පමණ පෙර පමණ සිට පෙර කල පව් හෝපින් අමතකය. මීට කලින් පව් මතකයට ආවාම බිය තැති ගැනීම තිබුණා. පින් මතක් වෙන විට සතුටක් තිබුණා. නමුත් දැන් එසේ මතක් වුවද බයක් හෝ සතුටක් නැත. පින් කිරීමටද ආසාවක් නැත. තෙරුවන් කෙරෙහි ලොකු භක්තියක් තිබුණත් දැන් ඒ ගැන ඇති සතුටද නැත. බුදුරජාණන් වහන්සේ විඳ දුක් ගැන ඉස්සර හිතෙන විට ගොඩාක් දුක හිතුණා. දැන් එලෙසත් නැත. ධර්මය බිඳුවක්වත් බොරු නැති බව වැටහෙනවා. තෙරුවන් කෙරෙහි අගෞරවයක් නැත. නමුත් ඉස්සර තිබුණ සතුට නැති වී ගොස්ය. හිත ගොඩක් සැහැල්ලුයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ඇයිදයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මං කැමැති මෙවැනි මානසිකත්වයක් අර්ථයේදී ආනාපානෙ කොහොමද පේන්නේ කියලා ලියනවනම් එක වාක්‍යයක්වත් ලියන්න. ඉඳ ගත්තාම මොනවද මට වැටහෙන්නේ? ඉස්සලා තියෙන බුදු ගැන සතුටක්. එතකොට මට වැටුනේ මෙහෙමයි. දැන් මම මෙහෙම සතුටක් නැතුව සෑහළු හිතින් බලනකොට මට කය වැටෙන්නේ මෙහෙමයි. ආනාපානෙ වැටෙන්නේ මෙහෙමයි කියලා මේ අවස්ථාවේ ඒ ගත යුතු ප්‍රෝජනේ ගන්න නැතුව ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහනවා ඇයි කියලා. වත්ත බද්දර දීලා ඇසට දත නියවනා වගේ කරුණා කරලා මේ මොන හොල්මන තිබුණත් අනුන්ගෙන් අනම්මනම් අහන්න යන්න එපා. මට ඒ තියෙද්දි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ආනපන දැනගන්න පුළුවන්ද? ඉතින් මේ විදිහට කායින්වත් පේන අහලා මොකක්ද ඇති වැඩේ? මං කියන්නේ හැම කෙනෙක් ගාම මේ අනිත්‍ය කනට මේ ඔක්කොම තේරෙනවා මට තේරෙන්නේ නැහැ කියලා මේ අනිත්‍ය කන දෙන කම්බලාගෙන. ওই කිසිම කෙනෙක් දෙන දෙයක් හරියන්නේ නැහැ. කොයි විෂමතාවයකටදීත් Tamanට මූල කර්මස්ථානට යන්න පුළුවන්කම ගියාට පස්සේ වැටහෙන ආකාරය කියන්නේ නැතුව ඔය කියන කිසිම දෙයක ගත යුතු යථා භූතයක් නැහැ හර පද්ධතියක් නැහැ. ඒ නිසා මම කැමති දැනගන්න මේ එදාට වැඩිය අද මේ තියෙන මානසිකත්වය යටතේ ඉඳගෙන ඉන්නකොට කය වැටෙන්නේ කොහොමද ආනපන්න වැටෙන්නේ කොහොමද කියන එක කරුණාකරලා ලියන්න නැත්නම් මේ කාලේ නාස්ති කරන්න එපා පෑන් නාස්ති කරන්න එපා කොළ නාස්ති කරන්න එපා මේ බයිලා කතාවලට ඊයේ රට කෑවේ පාතෝලද ලුණු තිබුණද නැද්ද අල්ලපුකද රේඩියෝ දාලා තිබුණද කියලා බඩන්නේ නැහැ අපිට අපිට ඕන කරලා තියෙන්නේ මෙහෙදි පරියන්කයක් කරනකොට මූල කර්මත්තානේ මුදුන්පත් වෙච්ච තැනකින් පටන් අරගන්න කිසිම ප්‍රශ්න මට ප්‍රකාශ කරන්න වෙන්නේත් නැහැ මට හරස් ප්‍රශ්න අහන්න වෙන්නේත් නැහැ එනිසා මේ වල්පල් හැලි වලට ගම්මැදි හැලි කියලා කියන්නේ ඕනනම් සම්පප්පලාප කියලා කියන්නේ මට මේ වගේ බනින්න හම්බ වෙන්නේ පොදු කමට අංශුද්ධ කරනකොට විතරයි. තනියම කරන්න ඉච්චා මූණට බනින්න අමාරුයි මට. ඒ නිසා මේ වගේ වෙලාවක බයිනවා මොකද කාටද බයින්නේ කියලා මම දන්නේ නැහැ. අපි වදින්න ඕන තැනට වදිනවා. මේවා මේතන එක වචනයක්වත් නැහැ නඩුවට අදාළ. නිකාං කොළ තියනවාට පෑන් තියනවාට මේ ප්‍රශ්න පෙට්ටියේ කට ලොකුවට තියනවාට දාන. නිකාං කාලේ නාස්ති කරන්න එපා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී රූප ලෝකය ගැන දේශනා කළා. එම රූප ලෝකයේ බහුතරයක් අත්දැකීම් මම භාවනාවේදී විඳ ඇත්تمي. ශරීරය සහ අනිකුත් රූපවල පිම්බීම් හැකිලීම් හා ශරීරයේ උඩු යටිකිරු වීම. 2. ශරීරයේ සියුම් කම්පන ධාරාවල ස්වභාවය හොඳින් දැනීම. ආලෝක චක්‍ර කරකැවීම. 3. පඨවි ආපෝ තේජෝ වායෝ වන ධාතු මනසිකාරේ දැඩි බලපෑම්. 4. හිස් කබල මුදුනේ නාසිකාග්‍රය ළඟින් හිස් කබල දෙකට පලා ඇත්තාක්සේ දැනී යාම මේ බලපෑන් මැද්දේ දැඩි වීරියකින් භාවනා කරගෙන යන විට මගේ සිත ගල්ගුහාවක තිබෙන බවක් හා ශරීරයේ සියලු සංවේදනා නොමැති බවක් දැනුනි. ඉන්පසුව තවත් වීරිය වඩන විට ශරීරයේ සියලු සංවේදනා පුරන් වී දිව්‍ය ලෝකයේ සැපයට සමාන සැපයක් ලැබී ද්විමාන බ්‍රහ්ම රූපයක් ඇති මහත් ආලෝකදාර ආලෝකයක් ඇති තැනකට පැමිණීමේ ඉන්පසු එතනින් ඇස් ඇරීමට උත්සාහ ගන්නා විට ගැඹුරු ලිඳක පතුලට නොනවත්වා වැටෙන ලෙසක් අත්දැකෙමි. බොහෝ වේලාවකට පසු අමාරුවෙන් ඇස් දෙක අරගත්ෙමි. මා මේ පැමිණියේ සමාධිය පසු කර රූප ධානයකටද මාහට ලැබුණු අත්දැකීමේ වටිනාකම හඳුනාගෙන එය උපදැමීම සඳහා මට කාරුණිකව පිහිටවන්න. තෙරුවන් සරණයි. මේ ඔක්කොම දකිද්දි කය දකින්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න ඉරියව්ව පේනවද? ආනබන මොකක් කළාට පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මං කිව්වේ මේ කයත් එක්ක යාළු වෙලා තිනුනොත් ඉරියව්වත් එක්ක යාළු වෙලා තිනුනොත් ඔය ඔක්කොම ප්‍රශ්නට උත්තරේ වගයි තියෙන්නේ. මට පටවි ධාතුව පේනකොට සැක තියෙනවා බලන්න ඉඳගෙන ඉන්න කය මම හිටගෙන නෙවෙයි කියලා පේනවා. කන්දෙන් පල්ලට වැටෙනවා වගේ වැටෙනකොටත් බලන්න මම ඉඳගෙන ඉන්න බවට මට සම්බන්ධය තියෙනවා. ඒ නැත්තම් උඩ යනකොට එළිය පේනකොට කහ පාට වෙනකොට රතු පාට වෙනකොට හැම වෙලාවෙම බලන්න තමන් මේ ඉන්න ඉරියව්වට සම්බන්ධය පේන්න තියෙනවනම් පැටලීලා නැහැ. බයක් එන්නෙත් නැහැ, හැකයක් එන්නෙත් නැහැ. මේක අමතක කිරීමේ සාපේට තමයි ඔක්කොම සැක ඇති වෙලා තියෙන්නේ. මම මේ කොතනද ඉන්නේ මේ මොකද්ද වෙන්නේ මේක සමතෙද්ද මේක ධානයක්ද මේක විපස්සනාද ඔක්කොම ප්‍රශ්න ඉන්නේ අර ඒ දකේ එනේන ඕනේ දැකීමකෝ ඇහිීමකෝ ගන්ධ රස පහසක ඒක තියෙද්දි මට යන්න පුළුවන්ද කියලා බලන්න ඉන්න ඉරියව්වට හැබැයි මම ප්‍රවේශමෙන් කියන්නේ යා යුතුයම නැහැ. සැකනම් පමණක්, අනිෂ්ත්‍රනම් පමණක්, බියනම් පමණක් ඔය ඉන්න ඉරියව තියාගන්න ඒ සැක දුරු කිරීමේ මාර්ගයක්. දෙන්න නැත්නම් ඔක්කොටම යන්න දෙන්න විනිශ්චය කරපු ගමන් ඔවා කෙලස් බවටපත් වෙනවා. විනිශ්චය නොකරන තාක්කල් භාවනාවක් බවටපත් මොන්නම දේ හරි මේක ධ්‍යානෙ මේක සම්මතේ මේක විපස්සනා කියලා නමක් දාන පමණින් අත්දැකීම කෙලසෙනවා. අත්දැකීම කෙලසන්න ඕනේ නැහැ. ඒක අත්දැකීම තියාගන්න ලියන්න මට මෙහෙම කන්දෙන් පල්ලකට වැටෙනවා වගේ තේරෙනවා. මට ආලෝකයක් වටන ප්‍රශ්නයක් නැහැ. නිසකව යන තාක්කල් ප්‍රශ්නයක් නැහැ. සැකනම් පිටකෙනකින් අහන්න එපා. මම පටන් ගන්නකොට තිබුණ ඉරියව්ව පේනවද කියලා බලන්න. මොන දෙයක් හරි මේක මෙතනයි මෙහෙමයි කියලා නම් කරාද එතන ඉඳලා කුණු වෙන්න පටන් ගන්නවා. නාමකරණයෙන් තමයි වැඩේ පටන් අරගන්නේ. ඒක නිසා අත්දැකීම අත්දැකීම වශයෙන් ලියන්නේ එහෙම නම් කරන්න මට දැන් අර ධ්‍යානෙ හම්බුණා මේ මාර්ගඵලෙ ලැබුණා අවශ්‍ය නැති ලැබුණා නම් පහසුවක් නේ ලැබීම කරදරයක් වෙන්න බෑනේ මොන හේතුවක් නිසාවත් භාවනාවේ දියුණුවක් නම් මේ ලැබීම මේ ඥානය මේ සමාධිය කරදරයක් වෙන්න බෑ කරදරයක් නොවිය නම් ඒක ලක්ෂ වාරයක් කරා ලක්ෂ වාරයක් කරා කෙනෙකුට තමයි තේරෙන්නේ තිබුණට වැඩි ආතතිය අඩු නම් අසහන ගතිය ගතිය අඩු නම් එච්චරයි දියුණුව කියන්නේ මේක සමතද විපස්සනාද ධ්‍යානද සමත ධ්‍යානද ඒක ගිය ගමන් වෙන්නේ අපි මේ තියෙන සම්මතියත් එක්ක මූල ධර්මත් එක්ක පටලවාගෙන දිගට ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් අත්දැකීම් ටික විස්තර කරලා තියෙනවා. හරි. අවසාන ප්‍රශ්නට උත්තරේ මේ කොයි අත්දැකීම තිබුණත් මල් මාලෙට නූල් ලමනවා වගේ හැම එකම අමුණන්න මැද නූල කඩා ගන්න එපා. මැද නූල තමයි Taman ඉන්නේ ඉරියව්වට තියෙන නෑදෑකම. යන්න පුළුවන්කම. ඒක පරීක්ෂා කරලා බලන්න කොතන කාරි සැකයක් එනවා. ගරුතර ස්වාමින් වහන්සේ ධර්ම සාකච්ඡාව අතරතුරෙහි අප මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එක් අරමුණක් කෙරෙහි අප මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එක් අරමුණක් කෙරෙහි හිත යොමු කිරීම නොව මේ මොහොතේ සිදුවන දේ දෙස බැලීමේයි උභවහන්සේ පැවසූසේක. එවිට සක්මන් භාවනාවේ යෙදීමේදී දැන් මගේ පායට තද බවක් දැනේ. දැන් මගේ විලුඹේ දකුණු පස්සට වන්නට ගලක් ඇනී තියුණු වේදනාවක් ඇතිවිය. දැන් මගේ পায়ට රස්නයක් දැනේ ලෙස ඒ ඒ අවස්ථාවේ සිදුවෙන දෙය නිරීක්ෂණය කිරීම නිවැරදිද? එලෙස කිරීමෙන් භාවනාව ඉදිරියට කරගෙන යා හැකිද? කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. සරල උත්තරය ඔව් කියන එක. නමුත් ඒක වාක්‍යයක් තියෙනවා. එකවරකට අවධානය යොමු කිරීමේ එකකට කියලාද කියවයි කියලා නෑ ඒක නෙමෙයි දැනගන්න තියෙන්නේ එක දැරකට අවධානය එකකට පමණයි ඒක චිත්ත නියාමයක් කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා දෙකකට යනවා කියලා පටලවා ගන්න එපා. යන්න බෑ. ඒසයි යන්නේ මොකටද කියලා කියන්න පුළුවන්කම නිසා අපි සිද්ධිය වශී වශී කරගන්නවා. සිද්ධිය මගේ පාලනයට නතු කරගන්නවා. ඒ නිසා හොඳට බලන්න එක වැරකට දෙකක් ගැන බලන්න පුළුවන් බලන්න බෑ. ඒක දැනගත්තට පස්සේ අපි හිතේ චිත්ත නියාමයේ තේරුම් ගන්න. අපි දැන් මෙතන මේ කමඨාන් සුද්ධ කරනට වාර්තාවේ තියෙන්නේ ඒ චිත්ත නියාමයේ අද්දුරු සාක්ෂිය කියනවා. මම පය තියෙනකොට මට ගලක් කැණිච්ච ගතිය තියෙනවා. ඒව නැත්තම් මේ පොළවේ වැලි පැතිරිලා කය කිඳා බහිනවා තියෙනවා. නැත්තම් පොළව තදනම් කකුල පැතිරිලා අල්ලා ගන්න හැටි තියෙනවා. මට වම් කකුලේ මෙහෙම තියෙනවා. දකුණු කැටේ මෙහෙම තියෙනවා කියලා ඒ සිදුවෙන සිද්ධි පොත් ලැබීම් කරනවා කියලා කියන්නේ බුක් කීපින් කියලා එකක් තියෙනවා. ඒ බුක් කීපින් කරපු ගම accounts වලට හරි ලේසි. පොත් ලැබීමක් කරලා නැත්නම් කවදාකවත් accounts check කරන්න බෑ. කෝකද ලාභ, කෝකද පාඩු ව්‍යාපාරය හොයන්න බෑ. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මේ වෙන දේ මම දැන් මෙතන වෙන දේ ලිඛිතව තියාගෙන ඉන්නවා අපි අර සංඥාව ස්ථිර කරගන්න. එතකොට තේරෙනවා මේක කොච්චර සීඝ්‍රයෙන් ආකාර සහ සටහන් වෙනස් වෙනවද කියලා ලියන්න බැරි තරම් සටහන් තොගයක් ලැබෙන. ඒ කියන්නේ ලියන්න බැරි තරම් භාවනා දියුණු වෙනවා. මේ පිළිබඳ හරි වැරදි තෝරන්න, සුභ අසුභ තෝරන්න මේක වීවා මේක නොවේවා කියන ගිය ගමන් තමයි ඔය භාවනාවේ සැකමුසුතෙන් ප්‍රශ්න ආතතිය මතුවෙන්නේ. ඒක කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා වෙන දේ ලියන්න. යම් වෙලාවක එහෙම කැපිපේන අරමුණක් නැත්තම් වම දකුණට හිත අපි වම දකුණ කියන මේ මූල කර්මස්ථානේ ගන්නේ හිතට ස්වභාවයෙන් අරමුණක් නැත්තම් තමයි. අරමුණක් තියෙනවනම් ඒක වර්තා කරන්න. එන කිසිම දෙයක් නරක කියන්නත් එපා හොඳයි කියන්නත් එපා අපේක්ෂා කරන්නත් එපා යමක් වෙලාවට නැති වෙලාවකට දැන් මම මොකද කරන්න කියලා හිතුනොත් ඒ වෙලාවට විතරයි මූල කර්මත්තාන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ භාවනාදී කිසිම ආතති කරන දෙයක්, රංගපාණ්ඩ දෙයක් නොලැබුණයි කියලා ප්‍රශ්න කරන දෙයක් නෑ. මොකද ලැබිච්ච දේ ලියන කෙනෙක් කියන්නේ. ඒක නිසා නොලැබීම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා මේ යන විදිය හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මුල් කාලයේදී හුස්ම රැල්ලට අවධානය යොමු කරගෙන සිටීමට ඇති අපහසුතාවය නිසා පර්යංකයේද අපහසු බව හැඟුණේ. එවිට පර්යංකයේ එක දිගට නිරත විය හැකි වූයේ වැඩිම විනාඩි 15ක පමණ වේලාවක් පමණි. මෙලෙස පර්යංකයේදී අවධානය යොමු කිරීමට ඇති අසීරුතාවය නිසාම ඊට වඩා පහසුවෙන් නිරත විය හැකි සක්මන් භාවනාවට ඇල්මක් ඇතිවිය. නමුත් මා තවත් හොඳින් උත්සාහ කළ යුතු බැව් හැඟුණු පසු අදිෂ්ඨානයෙන් යුතුව පර්යංකයට අසුන් ගතිමි. ඉන්පසු මුලින්ම ඉරියව්ව පිළිබඳ අවධානයට යොමු කෙලිමි. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසය ලෙස හුස්ම කෙරෙහි ඊතා කුඩා වේලාවක් අවධානය යොමු කළමුත් ඉන්පසු සිදු වූ කිසිවක් මතක නැත. යම් වෙලාවක පසු සිගැස්සී අවදිවීමක් වැනි දෙයක් සිදුවන නමුත් පෙර අවස්ථාවේ සිටියේ නොනිදා බවට විශ්වාසී හැඟීමක් දැනේ. මුල් අවස්ථාවේදී හිත යොමු කර සිටීමෙන් පසු මෙලෙස යම් කාල සීමාවක් අමතක වීමට හේතුව කුමක්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඒ ඒ ටික තමයි අපි ඔය මේ ඒ සාල්පිත සංසේ අභිඥය වශයෙන් පෙන්නන්නේ අපේ හිතේ තියෙනවා අරමුණක් ඇතුව නෑ විවිධ අරමුණු තියේදී ඒ අරමුණු වල චාරයක් නැතුව හැසිරෙන ගතියක් තියෙනවා. අපි ඒකට කාම ලෝකය කියනවා. මේකෙදි තියෙන මේ නන්නත්තර ගතිය, වෙහෙස කර ගතිය, ඉසුබලන්ටවත් විවේක නොගන්න ගතියට සාපේක්ෂව දෙන එක අරමුණක ඉන්න ගතියක්. අර නටපු එකනට මේක හරි වෙහෙසයි. ඒකාකාරී නමුත් එතකොට දැවිලි දැවිලි තැවිලි අඩුයි. ඉන්ධන දැවෙනවත් අඩුයි. ඒක පුරුදු කරන ගියාට පස්සේ එතකොට තියෙන ඒ කාර්මුණක් තියෙන ඒකට සතිය පිටනවා. ඊට පස්සේ අරමුණ ගෙවම් කරන හැටි ඉගෙන ගන්න. ඒ ගෙවම් කරාට පස්සේ අරමුණක් නැතුව සතිය පිටන හැටි තියෙනවා. මේ වගේ මට්ටම් එහෙම නැත්නම් සමතුලිතතා තුනක් හිතේ තියෙනවා. විවිධ අරමුණු වල කෙලවරක් නැතුව පීනන අවස්ථාව, ඒ කාර්මුණක ඉන්න අවස්ථාව, කිසිම අරමුණක් නැති අවස්ථාව. මේ අවස්ථා තුනම මේ අපි කරන කාම ලෝකේ ඉන්න ගමන් අමුදරුවන් රකින්න ගමන් රකි රසල් කරනවා කරත හැකි. ඉතින් සාරිපුත්‍ර සංස් කියන්නේ මේ තුන වෙන් කළ අඳුර ගන්න. බොහෝ අරමුණ වල නන්නත්තර වෙන අවස්ථාව. ඊට පස්සේ එක අරමුණක අරමුණත් එක්ක සුහද වෙන අවස්ථාව. ඊට පස්සේ ඒ අරමුණත් ගෙවම් කරාට පස්සේ අරමුණක් නැහැ සතිය තියෙනවා. අවදි භාවයේ තියෙනවා. ඉතින් මේ වගේ අපිට මේ අපේ උරුමේ අපිට තියෙන හිතේ තියෙන දක්ෂකම කවුරු හරි පෙන්ලා දුන්නත් අපි අහනවා ඇයි කියලා. මොකද ඒ තරම කවදාකවත් ඒක අත්දකලා නැහැ. කවදාකවත් ඒක අපි තියෙන බවවත් දන්නේ නැහැ. ඒ නිසා මේක සැකේ දුරු කරගන්න එකම ක්‍රමය තියෙන්නේ මේකට නැවත නැවත යන්න. එතකොට පේනවා හිතේ හිත නතර විය හැකි තානායන් තුනක් තියෙනවා. අපි හොඳටම දන්නේ අරමුණු වලින් පැන පැන යන එක විතරයි. කාම ලෝකේ. එහෙම නැත්නම් කාම භවයේ. නැත්නම් කාම ධාතු කියලා කට කියනවා. කාම ගුණ කියලාත් කියනවා. ඒ අතරමැද එක අරමුණක හිටිනවා. ආස්වාද ප්‍රසආසය අඩි මුක. ඊට පස්සේ ඒකත් නැතුව නැතුණාට පස්සේ මතකයක් හිටින්න බෑනේ සංඥා හිටින්නේ ඒකත් හිතේ සමතුලිතතාවයක් අපිට ඒක අරුම වෙලා තියෙනවා. අපිට ඒක නුහුරුණු පුරුදු වෙලා තියෙනවා. කවදාකවත් ඒක අත්දකලා නැති නිසා. ඒක නැති නිසා නෙවෙයි ඕනම කෙනෙකුට තියෙනවා. දැන් අපි කරන්නේ අරමුණු අතර නටන ගොහෝ නටන වෙලාව කාම ලෝකයේ කියලා එක මල්ලකට දානවා. ඒ කාර්මක නටන වෙලාව රූප ලෝකයේ කියලා ඒ කර්මනොට මල්ලකට දාන. ඒකට ඉතුරු වෙන කොටස් තියෙනවානේ. අරමුණ මොකද්ද කියලා දන්නෙත් නැහැ, නිදිත් දන්නෙත් නැහැ, සංඥාත් නැහැ. ඒක දානවා අරූප ලෝකෙට. දාලා බලන්න අපි දෙන්නේක කිසිම වෙනසක් නැහැ. භාවනා කරුවා කියලා ලැබිච්ච එකක් නෙවෙයි මේ කලවෙමේ තිබුණ අච්චාරුව අපි පොඩ්ඩක් පරිච්ඡේද කරලා බලන එක විතරයි එක එක මළු වලට අඩු කරන එක විතරයි භාවනාදි කරන්නේ ඒක නිසා මේ අහන්නේ අරමුණු නැතුව සතිය පිහිටවපු එහෙම නැත්නම් සංඥා නැතුව ගත කළ අවස්ථාවල් හිතේ තියෙනවට විරුද්ධ ප්‍රශ්නයක් මේ අහන්නේ. අත්දැක්කට පස්සේ විරුද්ධ වෙනවා අපි. මොකද අපි හිතන්නේ ඒක ප්‍රകൃතියක් කියලා. මගේ කාරුණික ඉල්ලීම තමයි මේකට නැවත නැවත යන්න. ලෑස්තිලා යන්න. අර දෙක පහු කරන්න. පහු කළා මෙතෙන් ගියාට පස්සේ බලන්න කොච්චර වෙලා මේ தત્ත්වය අපිට ඉන්න පුළුවන්ද ඉන්න ගමන් ඒකේ නිදි නැති බව පස්සේ ගැස්සුණාට පස්සේ නෙවෙයි. ඉන්නකොට අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයක් හිතා. ඒක තමයි යෝගාවචරය දැක්විය යුතු අනුග්‍රහය. අද ධර්මදේශනාවත් අපි ගොඩක් වෙලාට මේකටම තමයි යොදවන්නේ. ඊයේ කතා කරපු රූප භූමිය කවමක් කරලා, ගෙවම් කරලා අරූප භූමියට හිත ගියාම කොහොමද මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. ඒක නිසා අපි වැඩිපුර විස්තර ටිකක් අපේක්ෂා කරමු ධර්මදේශනාවේදී. ගරුතර ස්වාමින් වහන්සේ ඉඳගෙන සිටින ඉරියව්වට සිහිය පිහිටුවන විට මාහට එහිදී දෙයාකාරයක් දැනේ. එනම් අභ්‍යන්තරික ලෙස නාඩි වැටෙන බව දැනෙන අවස්ථාවක් හා අතපය ඇඟ ලෙස සිහිය පිහිටුවන අවස්ථාව ලෙසයි. මින් අර නාඩි වැටෙන අවස්ථාව බව දැනෙන අවස්ථාව සියුම් ලෙස පෙනේ. මන්ද එවිට හුස්ම හෝ පිම්බීම හැකිලිම යන්තම්වත් නොදැනීමයි. කෙසේ නමුත් මින් කුමන අවස්ථාවකදී වුවත් යමක් නොකර වෙන දේ බලා සිටීමට උපරිම උත්සාහය ගනිමි. යම් වේදනාවක් මතුවනුයේ පෑයකට පමණ පසුවයි. යම් සිතුවිලි වලට වේදනාවලට ප්‍රීතිය තුලින් මතුවන කිලිපොලා යෑම් වලට සමහර අවස්ථාවලදී මා යමක් කරනවා දෝයි සැක මතුණත් ඒවා අතහැර තමා වරහන් ඇතුලේ අනිත්‍ය බව මගේ නොවන බව සිතා ඉදිරියට යාමට උත්සාහ ගනිමි. යමක් බලාපොරොත්තු නොවි පෙනෙන්නා වූ දේ සිහියෙන් බලා සිටීමට උත්සාහ ගන්නා අතර හැකි සෑම විටම බහුලීගත කිරීමටද පොරොන්දු වෙමි. ඔබ වහන්සේගේ උපදෙස් ඉතා යටහත් ලැබීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවයම ලැබේවා. මේ උත්සාහ කරාට මේ චිත්‍රය අඳින්න ප්‍රශ්නයක් කරලා ඉදිරිපත් කරලා නැහැ. පැහැදිලි පැහැදිලි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ. මේ වේලාවක මේ නාඩි වැටෙනා වගේ ස්වරූපයක් අතපය මේ ආකෘතිය පේන එකක් ගත්තාම දෙක මේකමයි. ඒක නිකන් හරියට සතපහේ කාතියක පැත්තක පොල් ගහ තියෙනවා. අනිත් පැත්තක රජිනිගේ මූණ තියෙනවා. දෙකම එකයි. කාසියේ පැත්ත දැමුත් පොල් ගහක් තියෙනවා. මේ පැත්ත දැමුත් රජිනිගේ මූණ තියෙනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒකම ඔය ඔය ආකාර දෙකයි. ඔගේ ආකාර රාශියක් මේක ඇතුලේ තියෙනවා. තව ඇතුලට යන්න යන්න අර ඇලනින්ගේ පුදුම පහන තියෙන බින්ගෙට ගියා වගේ ඕක ඇතුලේ විශාල නිදන් වස්තු ඔය පොඩ්ඩක් දැකලා ඔය තියෙන්නේ දිගට යන්න. ගියාට පස්සේ සතිපට්ඨානෙම 14 ආකාරයක් පෙන්නනවා. කය පිළිබඳව බලන්න පුළුවන්. කායගත සති සූත්‍රෙත් තියෙනවා. ඔය පොඩි ආකාර දෙකක් දැක්ක විතරයි. ඔයගේ තව ගොඩක් තියෙනවා. මුණත් රාශියක් තියෙනවා. ආකාර සටහන් රාශියක් තියෙනවා. ඒ සියල්ලම දැක් ගන්නාසුළු සාදර බවක් තමයි අවශ්‍ය කරන්නේ. මේකෙන් පේනවා ගමනට ලෑස්ති කියලා. ප්‍රභවයේ තියෙනවා, පින තියෙනවා කියලා පේනවා. ඒ නිසා ලෑස්ති වෙලා යන්න දෙක නෙවෙයි දෙකේව දෙකක් තිබුණා ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ ගිහියන් ලෙස අපිටත් පැවිදිව සිටින ඔබ වහන්සේලා අවබෝධ කරගෙන ඇති ඒ නිර්වාණ මාර්ගයට යොමු විය හැකි නේද? අතීතයේත් එසේ පැවිදි නොවූ රහතුන් ගිහිගෙහි සිටියා නේද? එසේ වන්නේ පෙරපින් සංසාරයේ කළ කුසල් පුරුදු කළ පාරමිතා ගුණ බලයෙන්ද අපට එසේ කළ නොහැකිද? අපටත් ගිහිගෙහි සිටම ඒ නිවන් මඟට පැමිණීමට නොහැකි වේද? මේක නිවනට වැඩිය ගිහිගෙහි යොන වෙලා තියෙන්නේ. ඒකට ප්‍රශ්න ගොඩක් එනවා. නිවන නෙවෙයි යොණ කළ තියෙන්නේ ගිහිගෙට නිවන ගෙන්න ගන්න බැරිද කියලා ප්‍රශ්න. ඉතින් ඒක මුළු රචනයේ පුරාම තියෙන නිවන නෙවෙයි මේ මොන ඔහොමනේ අම්මා මුත්තා කිව්වත් ගිහිගෙන නම් අතාරින්නේ නෑ නෑ නෑ නෑ නෑවයි පුළුවන් නම් අපේ ගෙදරට රිංගවන්න නිවන කියලා. පව් කියලා හිතනවා මට මේ කොහොම මේ මේ මේකට බැඳීමක් ඇති කරගත්තද කියලා. ඉතින් කොහෙද ඉතින් කවදද ඉතින් ගැලවුමක් හම්බ වෙන්නේ? මොකද ඒ තරම්ම මේ මේ මේ හිර ගෙදරට හරි ආසයි. මොකද ගේ ලොකුයි උළු අහලා තියෙන්නේ. අපිට හිතලා හිතාගන්නවත් බැරි සයිස් එක ලොකු ගයක් නේ. ඉතින් හිර ගෙදර ඉන්න ආසයි. ඉතින් ඒකේ තියෙන හැම පිත්තල එකක්ම මැද මැද තින්ත ගගා බලන්න අපේ ගේ කොච්චර ලොකුද. <laughs> වහවුළු ගේ. ඉතින් හරි ආසාවෙන් ඉන්නවා. ඉතින් ඉතින් ඒක නම් එයාගේ හීනේ යාට හෙන්නේ ඊට අරින්නේ හීනේ දකින්න. ඒ නිසා කරුණාකරලා ගිහිගෙම ගිහිගම පොඩ්ඩක් රැකලා තියාගන්න. ඔක පිටර මල්ල බින්දේ. ඒක නෙවෙයි නිවන පස්සේ ගත හැකි. ඒ නිසා ගිහි සැප කරගෙන කරගෙන යන් ඔය ගිහි හෝ පැවිදි කියලා කියන්නේ ඔක්කොම මිනිස්සු විතරයි. ඔය පැවිදිලා ඉන්න ඔක්කොටම මොනම දෙයක්වත් හම්බෙලා නැහැ. ඒක නිකන් බොරු කතාවක්. අනිත් ඒක පැවිදිච්ච හොඟ දෙනෙක් ගියන්න වැඩි කනගාටුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා පැවිදුණාය කියලා නිවන් ලැබෙන්නෙත් නැහැ. ගිහි උනායි කියලා නිවන් ලබන්න අපේක්ෂාවකුත් නැහැ අපහසුකුත් නැහැ. නමුත් මේ ගිහිකම රකින්න අපි මේ ගන්න ප්‍රයත්නේ බලන්න අපි වැටිලා තියෙන හිර gedara දඟ gedara ආඩම්බරයක් කරගන්න හැටි. අපිට හම්බෙන දඬුවම් ටික පදක්කමක් කරගන්න හදනවා. ඒක තමයි අමනකම කියන්නේ. මරිකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. ඒ නිසා ඌව වැත්තකට දාන්න ඌ එකකින්වත් මාර්ගයට වැටෙන්නේ නැහැ. මාර්ගයට වැටෙන්නේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් ද බයන්න. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා ඒක ප්‍රශ්නයක් නැහැ. වර්තමාන මොහොතට දැන් යන්න බැරිද? ඒක තියෙනවා අපි කට්ටියම එකතුලා හරි පිළියමක් කරමු. යන්න පුළුවන් නම් ඔය ගිහිකම නිවන පැත්තක තියන්න. මේකේ හරහා යනකොට යන්න ඕනේ පාට ලැබේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී දෙපතුල සිට හිස මුදුන දක්වා ගල් ගැසී යන්නේ ඇයි? එම අවස්ථාවේදී කුණ්ඩලීක ශක්තිය ක්‍රියාත්මක වී චක්‍ර අවදිවත් වීමක් සිදු වෙනවාද? චක්‍ර අවදිවීමක් සිදු වෙනවාද? තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ එහෙම ඉන්නකොට තමන් මේ කයේ ඉන්න බව දන්නවද? මේක තියෙනකොට ආනාපානෙ දකින්න පුළුවන්. දෙච්චරයි මට එකයි කියන්න තියෙන. මොනම දෙයකට මාව ඇදගෙන යන්න ගියා, සබහ වැදගෙන යන්න ගියත් මයි කිසිම නැහැ ඒකට. මං අහන්නේ මේ දඬු වෙලා ගල් වෙනකොට මම දැන් මෙතන ඉන්න බව වැටහෙනවා. එහෙම ඒ දඬු වෙච්ච ගල් වෙච්ච වෙලාවේ මට තාමත් පුරුදු කරගත්ත නම් ආනාපානෙ වැටහෙනවා. ඒක කියන්නේ නැතුව ඔය කොහෙදෝ තියෙන කුණ්ඩලිනී හරි වෙන මොන මගුල් ශක්තියක් කතා කරන්න ගියත් අපි නිකන් සබහව නොම ගන්නවා කියලා හිත තියාගන්න. මොකද අපි තේමාවක් පෙන්නලා යන ගමන. 40ක් 50ක් යන ගමනක් නේ. එක එක කරාට එක එක පැති වලට මේක අදින්න දෙන්න බෑ. ගියොත් මමයි වැරදිකාරයා. ඒ නිසා මං කියනවා ගල් ගැහුණා හෝ මිලෙක් වුණා හෝ කම්පන චංචල ආවට ඒ වෙලාවේදී ඒ தත්ත්වයට අරදීදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් ඇවිදිනවා නෙවෙයි මං කර කර හිටිය ආනාපාන ආනාපාන පේනවාද කියලා කරුණා කරලා බලලා මට කියන්න මට ඒකට හොඳට කන් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා ඇහැ මේ පිස්සු විකාර ලියන්න ගත්තාම මට ඇතුලෙන්ම හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hinaවක් එනවා. මෙනේ මෙහෙම අමනකම මෙච්චර ලස්සනට පාර පෙන්ලා දීලා තියෙද්දිත් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසී. එක්කෙනෙක් නෙවෙයි නෙවෙයි කට්ටියම ඇදගෙන යන්න හදන කුණ්ඩලිනියට. දන්නේ එකෙක් නෑ මේ ලෝකේ කුණ්ඩලිනිය ගැන. ඔක්කොමලා පිස්සු කෙලිනවා. පිස්සු කෙලින්නම් පස්සේ යන තව පිස්සු ටිකක් ඉන්නවා. දන්නවනේ අපිට බුදුහාමුදුරුවෝ දැන් මං අවුරුදු 20ක් මහානකම් කළා තියෙනවා. මට කියන්න බෑ බුදුහාමුදුරුවෝ ඉල්ල ඔන්න මේකක් තියෙනවා පුතේ උඹත් ඉගෙන ගනින් කියලා. බුදුහාමුදුරුවෝ කියන්න ඕන ටික කියලා තියෙන බය වෙන්න එපා. කියලා නැත්තම් අදාළ නැහැ. ඒ නිසා අපි සුද්ධ කරගෙන තියෙනවා පාර කරුණා කරලා යන්න. ලන්දේ තියෙනකොට පාරට ඇදලා දාන්න එපා. පව්. ඒ නිසා මේ දීලා තියෙන උපදේශ ටික නැවත අහන්න. අද තුන්වෙනි දවසේ නිසා හරි වටිනවා. අහලා ඒක ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ බලන්න. එතකොට මේ මොන தத்துவයටදී ඉන්න මම මෙතන ඉන්නවා කියන තැනට එන්න පුළුවන් නම් ඒක බුදුන් කියලා හලකන්න. ඉන් අපිට මොන ඔය ශක්ති මොන විශ්ව ශක්ති තිබ්බත් ඔළුව නරක් වෙච්ච කට්ටියගේ කතා. මොකද බුදුරජාණන්සේ කියන්න ඕන දේවල් ටික කියලා තියෙනවා. ওই නැති දේවල් වලට අදින්න හදනවා නම් අපි මේ තේරවාදයට නැත්නම් අපි මේ ගිනියන එකට වසුරු හෙලනවා. මූණට කෙල ගහනවා. උණු වතුර වක් කරනවා. අපි පටන් ගන්න තේමාවක් ඇතුව අපි කට්ටියම යන්නේ මේ පාරේ නිසා ඒ කිසිම දෙයක් පිළිබඳ අපිව නෑ බෑ කියන්න යන්නෙත් නෑ ඒවා උලුපල කන්න යන්නෙත් නෑ අපි කියන්නේ මේ කොයි වෙලාවෙ මොන හොල්මන කෙරුවත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඇවිදිනවා කියන එක දැනගත්තද නැද්ද කියන එක විතරක් මට කියන්න එතකොට බලන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තියෙන මෙන්න මේ සරල කාරණාව පිටු දැකලා ලිඛිත ප්‍රශ්න સમાප්තයි. අපි අද විනාඩි 50ක පමණ කාලයක් කරන් තියෙනවා. 50ට ආසන්න කාලයක්. ඉතින් වෙන කාට හරි අවස්ථාව ඇටියට වෙන කියන්න කරන්න දෙයක් තියෙනවනම් අවසරයි ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙනකොට සාමාන්‍යයෙන් ඉක්මනින් පියවර තියලා තමයි යන්නේ. එහෙම යනකොට දැන් සාමාන්‍ය පටන් ගන්නේදී මම මේ ඉන්න ඉරියව්වට හිත තියලා පටන් ගත්තාම ඇවිදිනකොට මට මේ ඇවිදිනවා කියලා දැනෙනවා. නමුත් ඇවිදගෙන යනකොට මගේ හිත පිට යන ගතිය එනවා. හිත පිට ගිහිල්ලා ආපහු නැවත එනකොට පොඩි බයක් එක්ක මේ පොඩි කියන්නේ තට්ටුවක් දාගෙන වගේ තමයි අර නැවත මේ හිත පිට ගියා කියලා ආපහු දැනෙන්නේ. ඉතින් මේ වගේ කීප සැරයක් වෙන්න ඇරලා පස්සේ මම මේ හිතට ඕන තැනක යන්න කියලා නිදහස් කරාම හිත නිදහස් කරාම නිදහස් කරලා මම පියවර කීපයක් යනකොට මට විදිනකොට තේරෙනවා මගේ දෙපතුල ළඟ يعني දෙපතුලට දැනෙනවා විදින විත්තිය දැනෙනවා කියන එක. අර කලින් අ, ක්‍රමයට වැඩිය මේ අර හිත පිට යන්න දීලා අ, ඇවිදිනකොට මට තේරෙනවා අර පිට යන ප්‍රමාණය يعني ඒ හිත ගොඩාක් දුර යන්නේ නැහැ ළඟට ගිහින් ඉක්මනට එනවා ඒ වගේම යන ප්‍රමාණය අඩුයි කියලා. ඒ වගේම එතකොට මට අර හිතේ සැහැල්ලුවක් දැනෙනවා. දැන් උරහිස් වල හැම ලොකු සැහැල්ලු බවක් ඔළුවට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. දැන් අනිත් ක්‍රමේදී සාමාන්‍යයෙන් මම හිත තියලා ඇවිදිනකොට ඒ ක්‍රමේදී මම අර හකුලාගෙන ඉන්න ගතියක් නෑ තද කරගෙන ඉන්න ගතියක් වගේ දැනෙනවා මට මේ ඒක හරි අපහසුතාවයක් අර ක්‍රමේදී මට එහෙම දැනෙන්නේ නැහැ මේ හිත පිට පිටට යන්න ඇරලා ඇවිදිනකොට ටිකක් ඇවිදිනකොට මට කියන්නේ ඇස්වල බරගතියක්, දන හිස්වල නිකන් වතුර පිරුණු ගතියක්, දන හිස් වලින් පහළ බරගතියක්, ඒ වගේම මේ උර හිස් වල වේදනාව දැනෙන්න ගන්නවා. ඒ දැනෙන්න ගන්නවා. නමුත් අර ඇවිදින පාට අපෝ හිත තියන්න ගියොත් අර නිදිමත ගතිය නැති වෙන ගතියක් එනවා. මේ වගේම කියන්නේ මේ පරයන්කෙදිත් ඉඳගත්තාම එහෙම වෙනවා. පරයන්කෙදිත් මම සාමාන්‍යයෙන් මේ කියන්නේ හිත පිට යන්න ඇරියොත් එහෙම ඒක කොහේ යනවද කියලා මට හොයන්න බෑ. නමුත් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට පේනවා හුස්ම වැටෙනවා කියලා. නමුත් අර මොනවා හරි මේ හිත පිට ගියාම එහෙම නැත්තම් ආස්වාස් ප්‍රාස්වාසයේ හොයන්න ගියාම මට තේරෙනවා ඒක මං අර ඇතුල් හිතකින් බලාගෙන තත් කියන්නේ බලහත්කාරයෙන් බලාගෙන ඉන්න යන යෑමක් වගේ ඒක මට අපහසුතාවයක් ඇස්වලට ඒක මට දැනෙනවා. ඇස් වලින් තද කරගෙන ඉන්න ගතියක් දැනෙනවා. නමුත් අර ඕන තැනක ගිහිල් එන්න කියලා වෙන් කරනකොට ඒක මට ලිහිල් ගතියක්. ඒ පේශීන් වල මේ ඇස් දෙපැත්තේ තියෙන පේශීන් වල ලිහිල් ගතියක් දැනෙනවා. ඇස් වලින් අර ඇස් එළියට එන්න හදන වගේ ගතියක්, නලියන ගතියක් දැනෙනවා. ඒක මට අර පහසුවක්. ගොඩක්ම එතකොට හම්දුරනේ මට මම මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන් දෙකම දෙකම කරන්න දෙකම කරනකොට මිනි භාවනාවට එහෙම නැත්නම් සක්මනට ගියාට පස්සේ කෙනෙකුට ඇවිදින හැටි මතක නැති වෙනවා. භාවනාවට ගියොත් හුස්ම ගන්න හැටි මතක නැති වෙනවා. නිකන් ඉල්ලාට කිසි ගානක් නැතුව හුස්මත් ගන්නවා යනකොට ඇවිදිනවා. මේ භාවනා කරන්න ගියාම හරියට ඇසියුම් කරනවා. ඊට පස්සේ ආරංග පාණ්ඩ පටන් ගන්නවා. ඒක නැති වෙන්න ගොඩාක් කල් යනවා. ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ. උගාක් භාවනා කරනකොට තමයි තේරෙන්නේ අපේ මිරිකලා අල්ලපු ඇල්ලිල්ලට සමහරලාට මේ දත කාගෙන ඉන්නකොට දිවේ දත්වල ආඩ හිටිනවා. මිරිකලා අල්ලගෙන. ඉතින් අන්තිමට බලනකොට මේ පුදුම දඩුව ඇතියක්. ඒ මේ ප්‍රතිඵල අපේක්ෂාව. ඇවිදින්න ගියාම සක්මා කරන්න ගියාම ඇවිදින හැටි කියලා දෙනස කොහොමද සෝහන්ත ඇවිදින්නේ? මේ ඇවිදිලා තියෙනවා බල්ලට හැතැම්ම නැති විදිහට ඇවිදපු මිනිස්සු සක්මා කරන්න ගියාම ආනෝ ඇවිදින්නේ කොහොමද? මේ භාවනා කරන හුස්ම ගන්න කොහොමද? මොනම දෙයක්වත් අපට මේ යන තාලෙට නිදැල්ලේ කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට ඉතින් ඇත්තටම මේ මේ ඒ ටික කරලම ඒක කාලම කරන්න ඕන එකක්. ඒ නිසා මේක මරණ මොහොතදී කරන්න බෑ කියලා බුදුසසුනේ කියනවා. වයසට ගියාට පස්සේ මේ පරිශ්‍රණය කරන්න බෑ. වයි ලෙඩ වෙලා තක්මුක්කු වෙලාව කරන්න. ඒ නිසා හොඳ සීහ වෙලාවේ කරන්න අපිට මොනම දෙයක්වත් ප්‍රകൃතියෙන් කරන්න දන්නේ නැහැ. රංගපාණ්ඩ දන්නවා. එහෙම නැත්නම් මේවා කෘත්‍රිමව කරන හැටි දන්නවා. ඒ કૃතිම හැම වෙලාවකම කය සහ මනස අසහනකාරයක ඉන්නේ. අසමතුලිතතාවයක ඉන්නේ. අපි ප්‍රകൃතියට ගන්නවා කියන එක ඒ තරම්ම අමාරුයි. ඒ තරම් විකෘතිය ප්‍රകൃතියක් වෙලා අපට. ගොඩාක්ල් භාවනා කරන්න ඕනේ. එයාට ඒ ඉන්න ඉරියව්වට හුරු වෙන්න. හුස්ම ගන්න එක නිදැල්ලෙ වෙන්න. එහෙම නැත්නම් අනායාසයෙන් වෙන්න නිසා හිත රිදෙන්න කියනවා. සක්මන් කරන්න තටමන තාක්කල් භාවනා පටන් ගන්නෑ. සක්මන්ට යන්න ඇරලා සක්මන නිදැල්ලේ අනායාසයෙන් වෙනු තමයි ධක්ම භාවනා පටන් ගන්නේ. ඒකට දවස් කීයක් යයිද කියලා බලන්න. මුලින් අරම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා කිව්වට වැඩකුත් නැහැ ඇහෙන්නෙත් නැහැ. යට කරන්න තියෙන්නේ උපදේශ ටිකක් දීලා දානවා පාරට. දාලා ගියාට පස්සේ මෙයාත් බද්දලා අල්ලනවා මේක. දණ්ඩු කන්දේ ගැහුවාගේ අල්ලනවා. ඇල්ලුවාට පස්සේ දතුත් අද වෙලා අඬු බූට්ටු වෙලා පලිප්පු හැදුනා වගේ තමයි. උදාහරණයක් අරගන්න බයිසිකලයක් පදින්න පුරුදු වෙන හැටි. බයිසිකලෙ පදින්න පුරුදු වෙනකොට පුෂ් බයිසිකලයක් නාවි කොච්චර මිරිකල අල්ලනවද කියලා බලන්න හැන්ඩල් එක. හැන්ඩල් එක හරවන්නවත් බැහැ වෙලාවට. මොකද ඒ තරම් දඬු කරගෙන. ඒ මොකද වැටෙයි වේගය අරගෙනත් නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි කාගෑට උදව්වක් නැතුව බයිසිකල් කරගෙන යන්න බදනකොට අපිට අත් දෙකම ඕනේ හැන්ඩල් දෙකම අල්ලගෙන දැඩිශේ අල්ලගෙන යන්න. ගොඩාක් කල් ගියාට පස්සේ තේිනවා එක අතක් අල්ලන්න ගියාම ඇති. බයිසිකල් හදපු මිනිහා හිතන්නේ නැහැ. එහෙම කියන්නෙත් නැහැ. එක අතේ යන්න පුළුවන්. එතකොට අනික් අතේ බඩු ටිකක් ගෙනියන්න පුළුවන්. මං කියන්නේ කරන්න කියලා කළ හැකි. කවදාද හිතන්න අත් දෙක අතහැරලා යනවයි කියලා. බයිසිකල් පදින අත් දෙක අතහැරලායි කියලා මෙහෙම ඇඟෙන් ඇඟෙන් ගැම්ම ගන්න. උඩ රටේ උන්ට නෑ බයිසිකල් පැදිලි පුරුද්දක්. මොකද කඳු නිසා උන්ට බයිසිකල් එක උස්සගෙන යන්නයි තියෙන ගොඩක් පදිනවට වැඩිය. ඒක ගොඩක් වෙනවා පල්ලෙහා පැත්තේ ඉන්න මිනිසුන්ට අනිත් කෙල්ල බයිසිකල් පදන්නෙත් නෑ මේ පැත්තේ. කුමාරි බයිසිකලේ පැදරෝසේ අන්තිමට දැකලා නැතුව ඇති ඕගොල්ල හලාවත පැත්තේ මිනිස්සු මේ හෝල් එක විතර දිග උණගස් හතරක් කරේ තියාගෙන බ්‍රේක් නැහැ ලයිට් නැහැ මඩ් ගාඩ් නැහැ බයිසිකල් එක යනවා අනිත් අතෙන් බිකරට බැබි හදිස්සිය හරි ගිහිල්ලා මෙම හරවන්න ඕන තැනට ආවොත් වාහනයක් එමාව උට කරන්න දැන උ යනවා පුළුවන් තරම් පාර දිගේම යනවා ගිහිල්ලි වෙලා ආපහු හරවගෙන එනවා. ඒක වේල් කරත්තයක් ගෙනිනවා වගේ. බයිසිකල් රේස් සර්කස් කාර්යයකට කරන්න බෑ වැඩි. නමුත් මේ මනුස්සයට පුළුවන් ද පටන් ගන්නකොට බයිසිකල් එක අද්ද ගත ඇරලා පදින හැටි පුරුදු වෙන්න. තේරෙනවද මං කියන ප්‍රශ්නේ? පටන් ගන්නකොට කවුරු හරි කිව්වොත් මට බයිසිකල් එක අද්ද ගත ඇරලා පදින හැටි පුරුදු කරන්න කියලා කරන්න බෑනේ. ඉස්සෙල්ලා කියන්නේ අද් දෙකෙන් මල්ලලා හරි පුරුදු යන්කෝ. පුරුදුලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා උඹ දැන් හා හති වැරදි දාස කියනවා දැන් වරින් වර අත තියාගෙන අත අතහැරලා ඵලයක්. අත හිස්ස තියන අතහැරලා ඵලයක්. මේ අතින් අරගෙන ඒ දඟලනවා දඟලනවා. ඊට පස්සේ ටිකක් ගියර් එක උරු වෙනවා. ඊට පස්සේ බලපන් දැන් අත් දෙකම තියාගෙන අල්ලන්න නැතුව ඵලයක්. අන්තිම ගියර් අත් දෙකේ බඩු බඩුජකක් තියාගෙන අරගෙන ඵලයක්. ඒ නිසා මේ ඔක්කොම භාවනාවේදී අත්‍යන්ත වැදගත් තොරතුරු. ඒ තටමන වෙලාව හොඳ නැහැ කියන්න බෑ. ඒක නැතිවෙන් පටන් ගන්න නෑ කවුරක්වත්. තටමඩ පස්සේ නිදැල්ලේ ඕන දෙයක් හිතවිල්ලක් වරෙන් කියන එකත් හොඳයි කියන්න බෑ. මොකද භාවනා හැටි කියනකොට හිතවිලි දන්නත්තර වෙන දෙන කොහොඳ එකක් නෙවෙයිනේ. නමුත් දුන්න නැත්තම් හිත නිදහස් වෙන්නේ මේ දෙකම කරලා දැන් අපි අත්දැකීමක් ගත්තයි කියන්නකෝ. ඕක තමන්ගේ ප්‍රියම දරුවෙකුට දෙන්න උත්සාහ කරන බයන්න මේ දෑවැද්දට එහෙම. මෙන්න මෙහෙමයි පුතේ භාවනා කරන්නේ මෙහෙම තද කරලා අල්ලන්නත් එපා. මිරිකලා අල්ලන්නත් එපා කිව්වම කුණු අරපෙන් බණී අම්මට තාත්තට මොන මගුලක් කතා කරනද කියන දේ කියපන්කෝ තේරෙන්න කියන්නේ. ඌට කිව්වොත් එහෙම පටන් ගන්න වෙලාවෙදීම ඕන දෙයක් වෙන්න ඇරලා කරන හිටපන් කිව්වොත් කියන්නේ මොකද්ද එහෙනම් භාවනායේ ජීවිතේ වෙනස? මොකද්ද භාවනායේ දිනදා ජීවිතේ වෙනස? ඉස්සල කියන මිරකල අල්ලපන්. එහෙම තමයි දෙන්නේ. අර බය කරලා මිරිකල ඇල්ලුවාට පස්සේ කියන ඔච්චරම තද මිරිකන්න ඕනේ නැහැ. ඔක ටිකක් ටිකක් තව ටිකක් බුරු කරලා දැන් නිකම්ම නිකන් හිටපන්. ඒ නිසා සෙන් බුද්ධ ආගම කියනවා නිවන් දකින්න ඉස්සරල කන්ද කන්දවයි. නිවන් දකින්න වෙලාවේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්දවයි. ඒකයි මම කියන්නේ ඔකට එක පාරක් ගහලා කන රත් වෙන්න ගහලා බෑ කනට ගහගෙන ගහගෙන ගහගෙන යන්න ඕනේ. ඒකයි මේ මේ නේමාතික වැඩමුළු තියෙන්නේ දීගෙන දීගෙන යන්න පුළුවන් වැටෙනකම්. අනේ එදාට තේරෙනවා. එහෙම නැතු ඕගොල්ලෝ රැයට ගෙදර ගිහලා කාලා බුදිලා හෙට උදේ ආවන්නේ අර ගෙදර තියෙන කුණු කන්දල් තීරව මෙහෙට අරගෙන එනවා. දැන් මෙහි නෑ. දැන් පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් කියන දේ කරපන් හිටපන්. ඔන්න එතකොට හිත යන්තම් යන්තම් කී කරවිලා පොඩ්ඩක් පිට ගිහිලා ආවට කමන්නේ කම්මන්නේ කියන එක. ගාලල්ලයි. මේ ආයෙ ඇවිල්ලා හිටපන් කියන. ආයෙ යන්න ආ කාලල්ලයි. ආයෙ හිටපන් කියන. ඕම කරන්නේ නැතුව මේක පදම ගන්න බෑ. ඒක නිසා මේ බුද්ධ ආගමේ තියෙන පුදුම විරසක භාවයක්. මේ කරපන් කියපක මේපයි කියනවා. ආගමේ ඉන්න කාට කොහොමඩක්වත් ඒක දෙන්න භාවනා කරන එකට තේරෙනවා. භාවනා කරන එකට දන්නා ඒක අවස්ථා අනුකූලව පාවිච්චි කරන්න හැටි. ඒකට යෝනිසෝ මනසිකාරය කියනවා. දන්නේ නැති එක අමෝරලා අල්ලගන්න. හිතන්න කඩුවක් අමෝරලා අල්ලගත්තොත් ඌට පුළුවන් ද කියලා කඩු සටන් කරන්න? බෑ. කඩුව සුකනම මේ විදිහට අල්ලන්න ඕනේ. එතකොට තමයි හටම් කරන්න පුළුවන්. කඩු අත් දෙකීම බදාගෙන අමෝරගෙන කඩු සටන් කරන්න පුළුවන්. සරණට යනකොට කඩුව සුකනම්යයි. ඉතින් ඒක තීරුම් කරලා දෙන්න අමුතුම තාලයක් තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් අත්දැකීම තියෙන වටිනාකම තේරෙනවා. එචයකට දෙන්න තියෙන උත්තරේ වරින් වර වරින් වල මිරිකලත් ඔය හෙල්ලෙන්න මෙතනම හිටපී කියලා මිරිකලත් අල්ලන්න. වෙන ගැන ගාලල්ල ඔන්න සරිමුලක් කරලා වරෙන් පිස්සුවක් කරලා වරෙන් ගානක් නැහැ කියනත් දෙකම කරලා බලන්න අරමුණේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කෝකෙද අසහනේ අඩු කෝකෙද කියලා ඒ ඔක්කොටම මම හිතන්නේ මම මේ කතා කරන්නේ මේ කියූපෙක් කරන්නට නෙවෙයි කිසිම කෙනෙක් නැහැ ওই කියන අත්දැකීමෙන් දැකපු නැති කෙනෙක් හරි ඔකට එකඟ නැති කෙනෙක් හරි. ඒ නිසා මේ සාමූහික කමට අසුද්ධ කරනකොට එකෙක් තමයි කතා කරන්න බෑ කට්ටියටම බඩ එළිය යනවා. විරේක වෙනවා බඩ දිනේකොළ බිව්වා වගේ. ඉස්සර මං කරන්නේ එක එක නාගෙනල්ලා කමට අංශෝද්ධ කරනවා කිලෝරක් කරන්න බෑ. ඔක්කොමලා කියන්නේ ඊ රැඩ පත්වල ස්වාමීන් කෑවේ ඒකට ලුණු තිබුණ නැහැ ස්වාමීන් කනකොට බල්ලෙක් බිරුවා ස්වාමීන් වහන්සේ ඉතින් මට වැඩක් නැහැනේ මං කියන්නේ මේ භාවනා කරන එක කියපම දැන් මෙහෙම ඉඳලා එකෙකුට ගහනකොට අනික් කට්ටියගේ දූවිලි විසි වෙලා ඇදිලා එන අද තුන්වෙනි දවසනේ හෙටානිද වෙනකොට අපි ඔක්කොම එකම මමගේ දරුවෝ වගේ එකම මල්ලේ තැම්පිච්ච උන් වගේ ඇඩ ගහලා එනවා ඒ නිසා ඔක්කොටම මම කියන්නේ මේ ක්‍රම දෙකම කරන්න කවදාවත් අපසන්නේ මම ආර්ය පරිශ්‍රණ කියන්නේ මේකයි මගේ මල්ලේ ඇතුලේ තියෙනවා මම කරන්න පුළුවන් ඔක්කොම දහංගට දානවා පිස්සු වන්නොත් බග මං බග බලා ගන්න මැරිච්චාවයි මං බග බලා නිවන් දැකයි ඒත් ගානක් නැහැ කොයි එක හරි කමන්නේ කරනවා නම් ඒක හරි සෙල්ලක්කාරකමක් එන ඒ වෙලාවේ මූඩ් එක හැටියට කරන්න පුළුවන් දෙකම කරලා බලන්න අන්තිමට කියවෙ දෙකේ වෙනසක් නැහැ කියලා කියනවා සසංකාරික අසංකාරික කියලා දෙකක් අභිධර්මයේ උගන්වනවා අන්තිර බannකොට ඒක හිතින් හදාගත් එකක් විතරයි. ওই දෙකේ කිසිම වෙනසක් නැහැ කියලා දවසක් තේරෙයි. එදාට තේරෙයි මම දැන් දියුණුයි කියලා. මම දැන් මේක ප්‍රශ්නයක් කරගන්න මේක මොවින් නොවැන ඉන්න පුළුවන් මට. මේක සිද්ධියක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපේ පැය දෙක ගත වෙලා තියෙන පැය ගත වෙලා තියෙනවා දෙක වෙලා තියෙනවා. මම හිතන වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතන අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.